භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සියතාපි භික්ඛවේ ධක්ඛෝ භමකාරෝ වා භමකාරන්ති වාසීවා දීගං වා අඤ්ජන්තෝ දීගං අඤ්ජාමි ติ පජානාති රස්සං වා අඤ්ඤන්තෝ රස්සං අඤ්ජාමි ති පජානාති තී ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නය අවතරයි අපි අදත් සත්‍යපතා මේ බ්‍රහස්පතින් දවසේ පවත්වන ධර්ම දේශනාව වශයෙන් මාතෘකා කරගත්තේ ගීවතාවේ අමාර කර දර පටන් සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියට දක්වන ශ්‍රී මුක දේශනාවයි පාළි පාඨයයි. අපි මේ තාක්කල් ඒ සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කළ කොටස් වලින් බලනකොට අපි ගිය පාර නිමාවක් දැක්කේ අමාර කරන්න යෙදුනේ මේ ආනාපාන සති භාවනාව කායानुපස්සනාවේ පළවෙනි භාවනා ක්‍රමයේ වශයෙන්. සාමාන්‍ය ලෝකයා වෙනත් විදිහට කියනවා නම් සතිපට්ඨාන භාවනාවෙන් ආරම්භය ලබන ආධිකාම්මික යෝගාවචරයා එහෙම නැත්නම් සාමාන්‍ය උපාසක උපාසිකාවන්ගේ පැත්තේ බලනකොට මේ පමණයි 100ට වැඩි ගාණක් දෙනා සතිපට්ඨාන වශයෙන් සලකනවා. මෙතේ එහාට තියෙන දේවල් එකක් පැත්තකින් ගැඹුර නිසාත් දෙවෙනි පැත්තකින් අත්දැකීමෙන් ඒකට ළඟා වීමට ඇති දුෂ්කරතාවය නිසා භාවනාවට පිවිසුමක් පෙළඹුමක් ඇති කරගන්න මට්ටමෙතම සංසාර බය ඇතිවෝ පවා ආනාපාන සතිය තමයි සතිපට්ඨානේ මූලිකම ඒකේ ලක්ෂණය වශයෙන් දක්වන්නේ දැස ගැනීම වශයෙන් ඉදිරිපත් කරගන්නේ මේ කාර්යයට කියනවා නම් ස්ථානයකට අතුල් වෙන මකර තොරණ වගේ. නමුත් මෙතනින් එතුලට යආගන්ට ඒ ආනාපානයේ ඇතුළට යආගන්ට බොහෝමත්ම ලොකු කඩින් පරීක්ෂණයක් තියෙනවා වගේ පේනවා. ඒකට හේතුව ඒ ආනාපානයේ අපි අර ඊය වර ධර්මදේශනාවේදී ඉදිරිපත් කරගන්න යෙදිච්ච පළවෙනි චතුස්කය දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් බාලන එක. ඇත්තටම ඉස්ලාම තියෙන සතෝ අස සති කියන විදිහට ආස්වාද ප්‍රසවාසයේ විෂයෙහි සතිමත් වීම පළවෙනි පියවර වශයෙන් ගත්තොත් දීර්ඝ වශයෙන් සහ කෙටි වශයෙන් ආනාපානය බලන ගතිය දෙවෙනි පියවරයි. දෙවෙනි පාඩිය වශයෙන් සඳහන් වෙනවා. ඊගාවට සබ්බ කාය පරිසංවේදී වශයෙන් ආනාපාන සති එනත ආනාපාන කය එහෙම නැත්නම් ආස්වාද ප්‍රසආස කය ආස්වාද ප්‍රසආස මුලුල්ල මුලමදාග වශයෙන් බැලීම තුන්වෙනි පියවර වශයෙන් ගන්න. හතරවෙනි වශයෙන් ගන්නේ පස්සම් භයං කාය සංඛාරං වශයෙන් සඳහන් කරන විදිහට ඒ ආස්වාද ප්‍රසආස මුලුල්ලේ සංසිඳ වීමයි සම්පත් භාවයයි. මේ කාරණා හතරේ තමයි භාවනා ලෝකේ හුඟක්ම පටලැවි හුඟක්ම සීමාකාරී බව එහෙම නැත්නම් මේ කඩයිමක් වශයෙන් ඉදිරිපත් වෙන අවස්ථාව. ඒ මොකද මේදී ගත යුතු සහ ඵල යුතු පැති භාවනාවට මේ කියන මට්ටම දක්වා තමා වශයෙන් යෙදී ගත කරන ඇත්තන්ට ලැබෙන අත්දැකීම් වලදී මෙන්න මේ මේ පැති දිනු පවුණු කළගත යුතුය මේ මේ පැති ස්වභාවිකව මතුණත් මගහැර යා යුතුය අත්හල යුතුය ආදී වශයෙන් ගත්තොත් ඊටාම සංකීර්ණ භාවයක් මේ තියෙන බව පිළිගන්න වෙනවා මේ භාවනාවේදී හුඟ දෙනෙක් මේ කඩින් පරීක්ෂණයේ අසමර්ථ වෙන භාවයේ දිහා බලනවා ඒකට සාමාන්‍ය වශයෙන් මේ වාගේ පූර්ණ කාලයේදී ගත කර නැත්තන්ට වඩා හුඟ දෙනෙක් ආනාපානයේ යෙදෙන්නේ එදිනදා සමහර වෙලාවට කටයුතු කරමින් මේ වාගේ වෙනමම පරිසරයක් වෙනම ජීවිකාවෘත්තියක් හදාගන්නේ නැතු. මේකත් අදින් බලපාන. ඒ මොකද ආනාපාන සති භාවනාවේ යෙදෙනකොට සතතාභ්‍යාසයේ කියන දිගින් දිගටම දිගින් දිගටම එහි යෙදෙමින් ඒ යෙදෙන අවස්ථාවේ Tamanට පහළ වෙන නිමිටි Tamanට වැටහෙන දේ Tamanට සිද්ධ වෙන සංතෑසිය හොඳට විසදව බලාගෙන කියා ගන්න පුළුවන් වෙන්නේ යෝගාවතරයෙන් හතරෙන් එකටත් අඩු ප්‍රමාණය. ආරම්භයේදී නාසිකාග්‍රේත හෝ තොල මුදුනට හිත යොදාගෙන භාවනා කිරීමේදී දුෂ්කරතා පහළ වෙන්නේ නැත්තු ඉන්නවා. නමුත් ඒ වාගේ මූලික දුෂ්කරතා ඉක්මවාගෙන ඉදිරියට ගිහිල්ලා ආනාපානයත් එක්ක යම් කිසි ප්‍රමාණික දැන දුනුකමක් හදාගෙන එහි ගත කරන්න පුළුවන් ඇත්තෝ ඊට වැඩි අඩු ප්‍රදේශයක්. ආනේ ආනාපානට හිත යොදාන ගත කරන්න පුළුවන් ඇත්තන් විශ්ින් ඒ ගත යුතු පැති අල යුතු පැති නොදැනීම එකක් අනිත් එක තමයි මේ ආනාපානය ස්වභාවයෙන්ම එnde ende ende ende සියුම් සූක්ෂම භාවයට පත් කරන සුදු භාවනාව මේ බව දැනගත්තත් දක්ෂ වුණොත් එහෙම නැත්නම් කලම නොදැන හිටියොත් ආනාපානයේ ඉස්සරහට එnde ende ende ende තමන්ට ඒකේ කලකොලුවක් ගොනුවක් එකලාශයක් නැතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා <clears throat> මේ අවස්ථාව <clears throat> බොහොම වටිනවා සාකච්ඡා කරන්න. බොහොම වටිනවා ඒ Tamanට වැටහෙන දේ හොඳ නරක වතයෙන් තෝරා බේරා ගන්න නැතුව ඇත්ත ඇති හැටි ධර්ම සාකච්ඡා කරන. කමට අනුසුද්ධ කරන එක බොහොම වටිනවා. ඒ මොකද මේ කියන එකක් ආනාපානට හිත යොදා ගන්නවත් බැරි විදිහේ පරිසරයේ ඇති වෙන ඕලාරික බලපෑම් දෙක තමයි එහෙම පුළුවන් උනත් ආනාපානයේ ඉnde ඉnde ඉnde ඉnde සියුම් සූක්ෂම භාවයටපත් වෙන ආනාපානයේ නයිසાર્ගික ලක්ෂණය ඒකට තවත් සංකීර්ණතාව වැඩි කරන කාරණාවක් එකතු කරන්න පුළුවන් ආනාපානයට හිත සමාදානව වැටුණත් සමහර යෝගාවචරයන්ගේ හිත විපස්සනාවට බරව ගත කරනවා සමහර යෝගාවචරයන්ගේ හිත සමතයට බරව ගත කරනවා. සමහර විටක උදේ වරුවේ සමතයට බරයි. හඳ වෙනකොට විපස්සනාවට බරයි වගේ එකම යෝගාවචරයාගෙත් කාලානුරූපව ආරමුණ පරිමදිනකොට භාවනා කරනකොට මතුවෙන අත්දැකීම් විනාස. මෙවුවා පිළිබඳව දිනපතා කමට අහංසුද්ධ කරනවා නම් මෙන්න මේ අඩුපාඩුකම් වැඩි වැඩියෙන් මතුවෙන්න ඉඩ තියෙනවා. Tamange චරිත ලක්ෂණ සමත පැත්තට ඇදෙන හැටි, සමාධිය පැත්තට ඇදෙන හැටි, එන්ට විපස්සනා පැත්තට ඇදෙන හැටි නැවත නැවත ප්‍රකාශ කිරීමෙන්. නමුත් මේ විෂයේ දුර්වලකම් ඒ වාගේ මේ කාරණා පුංචි කාරණාවල තියෙන වැදගත්කම නොදැනුවත්කම නිසා බොහෝ යෝගාවචරයෝ බොහෝ කල් භාවනා කරලා බොහෝ නීරස අත්දැකීමක්. තව කෙනෙකුට කියා ගන්න බැරි જાති අත්දැකීමක්. ආත්ම ශක්තිය අදිෂ්ඨාන ශක්තිය හීන වෙනසළු අධ්‍යක්ීම් පත් කරගෙන ඒක තනියම බුද්ධි විද. එnde ende ende ende වීරිය අඩු වෙනවා. දිනචර්යාව පැවැත්වීම වෙහෙස කර ආයාස කර වෙනවා. ආනාපානය තිත්ත කසායක් බොන්නා වගේ වෙනවා. එහෙම නැත්නම් <clears throat> කරත්තර බිය දණ්ඩක් වාගේ අදින්න තියෙන බරක් බවට පත් වෙනවා. ඒ නිසාම දැන් සතිපට්ඨාන සූත්‍රේ නැතත් මේ ආනාපාන සතිය දිගේ සවිස්තර දේශනාවල් අරුවච්චන් වහන්සේ විසින් ඉදිරිපත් කරන අවස්ථාවල් දකින්කොට එහි දෙවැනි තුන්වෙනි පරවැනෝට යනකොට සරුවච්චන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා නාහම් භික්කවේ අසම්පජානස්ස මුත්තස්සතිස්ස ආනාපාන සතින් වදා. මහණෙනි මේ සතිය නිතර ගිලිහෙන සුළු මුත්ත ධකි ඇත්තා වූ ඇත්තන්ට සම්පජඤ්ඤේ කියන කාරණා කාරණා වෙන්කොට දැනගැනීමේ ඥාණය ඇති ඇත්තන්ට මම මේක අනුමත කරන්නේ නැහැ. මේක ඒ ඇත්තන්ට කරපතන වැඩි. සියුම් වැඩි. ඉතින් මේ මුත්ත සති භාවයත් අසම්පජාන භාවයත් තමන්ගේ නම්බුනාම වලට එකතු කරගත්තා නිසා වෙන්න ඇති ඔය 1940 ගණන් වල 50 ගණන් වල කිසිම කෙනෙක් ආනාපානේ වඩව බව පේන්නේ නැහැ. ඒ දවස්වල තිබුණේ මේ කාලේ වාගේ අරියත් මාර්ගයේ දක්වා දුවනේ ගැඹුරකට ගෙනියන භාවනා කරන්න තරම් පිං ඇතියත් අඩුයි. ඒ නිසා අපි චතුරාර්යක භාවනා කෙරුවොත් ඇති. ඒ චතුරාර්යක භාවනා කියන්නේ ඒ පසු කාලීනව ආචාර්යයන් වහන්සේලා විසින් පදබද ගාථා වශයෙන් බන්ධනය කරලාද ඒ ගාථා සජ්ජායනා කරන එක. ඒකට අර මානසිකාරය යෙදවීම කියන එක ඉබේ වෙනකොට මිසක්ක මානසිකාරයේ යොදවලා කරන භාවනාවක් චතුරාර්යක භාවනාවලක් කෙරුණේ නෑ. ඒ නිසා ඒ වගේ පදනමක් ඒ වගේ පෙළගස්මක් ඇති යත්තන්ට ආනාපානය කරගන්නත් අමාරුයි ඒ වගේම ආනාපානය බොහෝම උත්තරම බොහෝම සියුම් බොහෝම ගැඹුරු දෙයක් වශයෙන් ඔතලා අල්මාරියේ තියලා වන්දනා කරන මට්ටමට වගේ පත්තලා ඒක ප්‍රායෝගික නැති කාරණාවක් නෙවෙයි ප්‍රායෝගිකයි කරලා බලලා අමාරු වැටෙන්න ඇති බර ගන්න කිසි කෙනෙක් මතු වෙන්නේ නැති වෙනකොට ඉතින් ඒක ඉබේම ඔය වගේ පුස්කන தත්ත්වයටපත් වෙනවා නමුත් මෑත ඉතිහාසය මේ බණ කියන බණහන අපේ යුගයේ ගත්තොත් මේ අලුක සාදාල නැගිටපු ගතියක් මේකේ තියෙනවා මම හිතනවා තව දශකයක් දෙකක් විතර යනකොට ලංකාවේ ඉතිහාසයේ මේකේ ස්වර්ණමය යුගයකටපත් වෙනවා මොකද ආනාපානට දැන් යෙදෙන පිට වැඩි එක්කෙනෙක් දෙන්නේ ඔළුව උස්සන කාලයක් තියෙනවා. සමහර අයට පුළුවන්. ඒකකද මේ ආනාපානයේ තියෙන ආව මේ සංකීර්ණතා දෙක තුල පසුගිය දවස්වල හිටපු ඒ ඒකට හිත යොදා උරලායේදී උරදී කටයුතු කරපු කර්මස්ථානාචාර්යවරු වචනයට නම් වල මතු කරලා දීලා තියෙනවා. මේ මතු කරගෙන තියෙන දේවල් බලනකොට තේරෙනවා බොහොම යෙදিলা මූලධර්ම දැනගෙන බොහොම අනුකම්පාවකින් ඉදිරිපත් කළ තියෙන දේවල් ඒ සඳහා ඒ දෙපාර්ශ වේ සාමූහික ප්‍රයත්නයක් නැතුව අවමත් ඒ එක පාර්ශවයක දක්ෂකමින් කරන්න බෑ. ඒ දේ කරගත් ඇත්ත ළඟට නිතර ගිහිල්ලා සාකච්ඡා කරලා ඒකට පූර්ණ කපුවේ යොදලා මේ කඩයිම අන්න ගත්තොත් මේ අපහසුතාවය පන්න ගත්තොත් විශාල ආලෝකයක් ඒක සමත වශයෙන් විදර්ශන වශයෙන් කොටු කරන්න බැරි බොහොම වටිනා ආලෝකයක් ලැබෙනවා. ඒ தත්ත්වය පෙන්නට පස්සේ යෝගාවචර ඇත්තටම මේ සමත විපස්සනා වශයෙන් මේ තියෙන මූල ධර්ම ගැටුම ඉක්මවනවා. වෙන විදිහට කියනවා නම් චිත්ත භාවනා વિશેයි නැත්නම් සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් හඳුනන මේ සමා සාසන ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ දක්ෂ බවටපත්. ඒ නිසා මේ කොටස සතිපට්ඨානෙ හරියට ඔල්ලුවයි කඳයි වෙන් කරන බෙල්ලවා. බොහෝම සුළු කොටසක් තියෙන හැබැයි ඊටාම වැදගත් නහර ටික මෙතන තමයි තියෙන්නේ මේකෙන් කැපිලා ගියොත් ජීවිතේ නැති වෙනවා. ඒ නිසා උඩු විතරක් තිබුණා කියලා වැඩකුත් නැහැ. කඳට සම්බන්ධ නැත්තම්. කඳ විතරක් තිබුණා වැඩකුත් නැහැ ඔළුවේ සම්බන්ධතාවය නැත්තම්. ඉතින් මේ ආනාපානය තමයි මේ දෙක සම්බන්ධ කරන ඒ පුරුක වාගේ, ගෙල වාගේ, දෙල්ල වාගේ තියෙන එක. මේක වටින බව හැබෑව එනමුත් ඒකේ වැඩ කන්ට්‍රෝල් වැඩ ගත්තේ නැත්නම් මේක අර අලුයට හැංගිච්ච ගිනි පුපුර වගේ එන්ට එන්ට එන්ට මේක ආලෝක ශක්තිය අඩු වෙලා ආදිත්‍යන ශක්තිය අඩු කරලා වීර්ය ශක්තිය අඩු කරලා නිකන් යල් පැන ගිය සාසනයක් බවට යල් පැන ගිය ධර්මයක් බවට යල් පැන ගිය ශික්ෂාවක් බවට පත් වෙන්නේ. ඒක නිසා මේක පිළිබඳව අටුවාචාර්යින් වහන්සේලා සෑහෙන විස්තර ප්‍රදේශයක් ඉදිරිපත් කළා තියෙනවා. අවාසනාවන්ත තත්ත්වයක් කතා කරන කතා කරන්න තියෙන මේක අර සමතේ පමණක් ඉස්සර කරගත්ත ඇත්ත මේකේ අර්ධයයි දකින්න. විපස්සනා පමණක් ඉදිරිපත් කරගත්ත ඇත්තොත් අර්ධයයි දකින්න. නමුත් ආනාපානයේ තියෙන මේ සාර බහුම ගතිය හැම දෙයකටම යොදවා ගන්න පුළුවන් ශක්තිය ඒ සමත දෘෂ්ටි කෝණයට හෝ විපස්සනා දෘෂ්ටි කෝණයට හෝ සීමා කළ යුතු නැහැ. ඒ ආනාපාන සතිය ඉදිරිපත් කරගෙන සමත විදර්ශනා කියන මේ රිකිලි දෙකම මේ ගහේ වඩා ගන්න පුළුවන් ශක්තිය ඇති බව <clears throat> ගරු කරේ. භාවනා මධ්‍යස්ථානක් තියෙනවා අපිට කියන්න පුළුවන් නිස්සාරණ වනේ විතරයි කියලා. අනිත් හැමදේම මේක සීමා කරගන්නවා. කොටු කරගන්නවා. මේ නිසා සමත නැමියාවක් ඇත්තා වූ යෝගාවචරේ විපස්සනා භාවනා මධ්‍යස්ථානට ගියාම පරාජිත හැඟීමකින් ආපත්ත විපස්සනා නැඹුරක් ඇති යෝගාවචරයේ සමත භාවනා මධ්‍යස්ථානට ගියාම අර වාගෙම පෙරදිලා ආපස්සට එනවා. නමුත් මේ ඇති අර කලින් කියාපු ඒ සියුම් කාරණා දෙක තුන ගැන කල්පනා කරනකොට අපි විනිශ්චයකට ඉක්මන් ගිය යුතු නැහැ. ඊටමත් ඕවනාවේ තමන්ට අත්දකින්න හම් වෙන කාරණා ලියාගෙන හෝ සාකච්ඡා කරලා හෝ <clears throat> ඒ වගේම ධර්ම බව සජීවී ධර්ම බව තේරුම් අරගත්තොත් කිසිසේත්ම බලාපොරොත්තු සුන් කරගatiya කියලා. ඒ මොකද අඩු ගානේ මේ මාර්ගයෙන් ඒ පාරමිතා ධර්ම හෝ සම්පූර්ණ වෙනවා. ඒක නිසා සරුවචනාංශයේ මේ ආනාපාන සති භාවනාව පිළිබඳව බරසාර තාරයට හිතලා මෙවුවා අපිට කරගන්න බැරි වෙයි අපට අදාළ නැති වෙයි කියන తত্ত্বය මගහැරවීම පිණිසයි මේ භමකාරන්ත භමකාරන්ත වාසී කියන මේ පොව ප්‍රායෝගික දර්ශන දෙකක් දෙන්නේ. ඒ නිදර්ශනය හැටියට බලනකොට ඒ කලින් කියාපු දෙයට ලොකු નિරවුල් භාවයක් ඇති වෙනවා. මේ භමකාර කියන වචනය විවිධ අර්ථවලට දෙනවා. දෙකම සාමාන්‍ය දක්වන්නේ නම් වඩුවේගේ නිදර්ශනයටයි ගන්න. සමහර අර්ථ මේක සාමාන්‍ය ලී අතු ගන්න වඩුවෙක් වශයෙන් අර්ථකථනය කරන්න කැමැත්තක් දක්වනවා. සමහර අර්ථෝ ලියවන වඩුවේගේ අර්ථකථනය දක්වන්නට කැමැත්තක් දක්වනවා. කොහොම හෝ අපේ ඉස්සර තිබුණ ගුරුමයක් ඒ වඩුවක් පාවිච්චි කරන ගුරුමේ ඒකටත් ඒ ලියවන පට්ටලේ වගේ වීණාවක් හයි කරලා ඒ වීණාව ගෑවීම තුලින් ගුරුම කට්ට කරගෙන තමයි හදලා තිබුණේ. ඒ වගේම නවීන පන්නේ විදුලියෙන් දුවන ඒ ජීවන පට්ටලවලට ඉස්සරලා අර අතින් මේ මේ වීණා ගායනා කරමින් වීණාව අදිමින් ලී කොටේ කපලා හයි කරලා කැපෙන්න හදන ලියවන පටල් තිබුණා. ඒක දැන් අර මැණික් ගල් කපනකොට පාවිච්චි කරන්නට ඒ උපක්‍රමේ පාවිච්චි කරනවා. කොහොම හරි මේක බොහොම පැරණි ක්‍රමයක්. නමුත් ගෙවල් ගේදක අදා ගන්න පුළුවන් තරල උපකරණ. මේ උපකරණේ මේ භමකාර කියන වචෙන්ට මේ විචිත්‍රපත්තෙන් බලනකොට ගැළපෙනවයි කියලා හිතෙනවා. ඒ මොකද භ්‍රමණය කියලා කියන්නේ කැරකීම අදහස නිසා. ඉතින් ඒ වීණාව අදිනකොට ඒත් එක ඒ සකරෝදේ කරකිනවා ඒක ලී කැල්ලත් අරගෙන ඉතින් ඒ කරකින ලීයට අදාළ කට්ටක් හේතු කරුවාම ඒකට ඕනේ තාලෙට අරක ලී වෙනවා. එහෙම නැත්නම් වඩා සරල කිරීමකට ගන්න දාස්නයක් තමයි ලී එක පැත්තක් ගාන නැත්නම් කැටයත්තකින් හෝ දිගයත්තකින් ගාන වඩුවෙක්ගේ තත්ත්වය. අන්න එතනදී මේ පෙන්වන්න හදන්නේ මේ හුඟ යෝගාවතරයක් මේ තේරුම් අරගන්න අමාරු නැත්නම් සමහරලාට ඇවිල්ලා ඉර වෙන මේ දීර්ඝ වශයෙන් රස්ස වශයෙන් ආනාපානය කියන්නේ මොකද්ද කියන එක නිදර්ශනානුකූලව උපමා රූප කාර්යයේ ආශ්‍රයෙන් පෙන්වා දීලා. ඒ වරුවා තමංගේ යත් දිගට تعلق කරගෙන ගිහිල්ලා දිග යතු කුඩා මතු කර ගන්න අවස්ථාවල් තියෙනවා සමහරට ළඟ ළඟ تعلق කරලා පොඩි පොඩි යතු කුඩු මතු කර ගන්න අවස්ථාවල් තියෙනවා. එහෙම නැත්නම් වීණාව දිගට ඇදලා දිගට කැපීම ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට ජඩ සිව් වැඩ කරනකොට වීණාව ළඟ ළඟ ඇදලා කිටි කැපුම් ඇති කර ගන්න අවස්ථාවක් තියෙනවා. මේ දෙකේදීම යතු කැටේ දිගට තල්ලු කරන අවස්ථාවක් කෙටිව තල්ලු කරන අවස්ථාවක් සචේතනිකවමයි සිද්ධ වෙන්නේ. නමුත් ආනාපානයේ මේක සමහර විටක සචේතනිකව සමහර විටක අචේතනිකව සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඒ මුලින්ම ආස්වාද ප්‍රසආස දෙකට හිත යොදාගෙන ඉන්න යෝගාවචරය ආස්වාසයට සහ ප්‍රස්වාසයට මූණට මූණ දාලා ආනාපානට මූණට මූණ දාලා හිත හිටියට පස්සේ ක්‍රමක්‍රමයෙන් හුස්ම ගනුදෙනුව අඩු වෙන නිසා හුස්මේ දිග බව ක්‍රමයෙන් අඩු වේගන යන්නේක අචේතනිකව සිදු වෙන වැඩක්. නමුත් මේක නිදර්ශනයක් වශයෙන් ක්‍රියාකාරී විදිහට පෙන්වන්නට ඕන නිසායි සරුවචන වහන්සේ අර <clears throat> අචේතනික වැඩපිළිවෙලකින් ඉදක්නේ අරගෙන පෙන්නනවා. ඒ කියන්නේ දීර්ඝ හුස්ම ගන්න වෙලාවේදී ඒක හිතට හොරෙන් වෙනව එකක් නෙවෙයි. හිත දන්නවා. චේතනාවක් එතන අසංස්කාරික හෝ වේවා අසංස්කාරික හෝ වේවා අභිධර්මයේ පෙන්වන විදිහට සිද්ධ වෙනවා. ආනේ සිද්ධ වෙන දැනුමත් ඒ චෛතසිකේ නිසා හිත නිසා සිදුවෙන්නා වූ හුස්ම දීර්ඝ ඇතුළට ගැනීමත් මේ දෙකම යෝගාවචරයට සැලකිල්ලෙන් බැලුවොත් මතු කර ගන්න පුළුවන්. එන්ට එන්ට එන්ට එන්ට එන්ට අවශ්‍ය කරන වාත ප්‍රමාණය ඔක්සිජන් වාත ප්‍රමාණය අඩු වෙන නිසා හුස්ම අඩු වෙන නිසා කයේ හිතේ තැම්පත් වීමක් ඇති වෙන නිසා හුස්ම රැල්ල කෙටි වෙන බවක් දැනගන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී අර යතු කැටි දීය දිගේ ගහගෙන යනකොට එළියේ උස්තැන් යත්තට කැපිලා <clears throat> යතු කුඩක් විදියට මතුවෙන බව ගාන වඩුව දන්න. එහෙම නැත්නම් යතු තලයේ මතුවලා නැති නිසා හෝ ලීයේ යටට වක්යක් තියෙන නිසා හෝ ගෑවෙන්නේ නැතුව යත්ත නිකන් ඇදලා යනවාද කියන එක වඩුව දන්න. <clears throat> ආන් වගේ තමයි හුස්ම ඉහළට යනකොට ඒ යන හුස්ම නාසිකාග්‍රේ හෝ තොල මත පීරාගෙන වැඩිගෙන හැපීගෙන යනවා යෝගාවචරලා. ඒක දැනෙන්නේ කුෂ්මේ ප්‍රධාන මැද කොටසේ. ආරම්භයේදී හරියට යත්ත යටට වකයක් තියෙන දන උඩින් lessා යන්න වගේ යත්ත ගියාට ඒ ලීයේ තීරීමක් වැඩිවක් හැපීමක් සිදු වෙන්නේ නැහැ. ඒ මොකද අපේ sannivedanaye බොහොම ඕලාරිකයි ඒ දැනෙන දැනීම වැටෙන්නේ නැහැ. නමුත් ආස්වාදයේ මැදට එනකොට හොඳට හැපිගෙන යන බව වැටෙනවා. ආය අවසානට යනකොට නොවැටෙහි යන මෙන්න මේ වැටෙන ප්‍රදේශයෙන් ටෙන් ටෙන් අඩු වෙනකොට අපි කියන එකට රස්සං කිය. කෙටි කියලා කියනවා. මෙන්න මේක පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම අවශ්‍යයි. මේකෙදි අපි අර කලින් මතු කරගත්ත තවත් උපමාවක් උපමානයක් ප්‍රායෝගික වශයෙන් පෙන්නලා දෙන්න පුළුවන්. සමහර වෙලාවක ඒ හුස්ම ගන්නවා දන්නව නමුත් හුස්මේ හැපීම නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල ඇදීගෙන යන හැපීම වැටෙන අවස්ථාවේදී යෝගාවචරයාගේ අවධානය අර හැපීම විතේ යොමු වෙලා ඒ හැපීම නිසා ඇති වෙන කොපිට වෙන ගති උණුසුම් සිසිල් ගති කම්පන චංචල වලටත් හිත යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එවැනි හැපීමකට අවශ්‍ය කරන වාත ධාරාව හුස්මට ඇතුල් වෙන හුස්මට හිත යවන්නත් ඉඩ තියෙනවා. මේ දෙකෙන් කොයි එකද සක්‍රියව සිද්ධ වෙන්නේ කොයි එකද අක්‍රියව සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව යෝගාචර බොහෝම සැලකිල්ලක් අවශ්‍ය වෙනවා භාවනා ගැඹුරට ගැඹුරට. මේක පටිච්චසම්පදා මාර්ගය මේක පිළිබඳව හොඳටම වෙන් කරලා දක්වනවා හරි සරුවචන් ආංශයේගේ මේ භමකාර උපමා වගේ හොඳ තනි දිග තියෙන විශාල ගහක් අරහ දාලා කපලා එයින් කුටි කරන්න හදනවා නම් යම් කිසි දෙන්නෙක් එකතු වෙලා අරස් කියතකින් ඒ කියත නැත්නම් කැපීම එහෙම නැත්නම් ඉරීම දිහා බලානින්න නිරීක්ෂකයෙකුට තමන්ගේ අවධානය යොමු කරන්න පුළුවන් එහාට මෙහාට යන කියතට එහෙම නැත්නම් ඒ කියතේ දැති වලින් කැපෙන කොටේ ඒ වගේම තමයි එක චිත්තක්ෂණයක කියත දකින්න පුළුවන් එක චිත්තක්ෂණයක කොටේ දකින්න. නැවත චිත්තක්ෂණයක අනිත් පැත්තට මාරු වෙනවා. මේන්න මේ විදිහට අපේ හිත විවිධ අරමුණු දුන්නේ නැත්නම් එකම අරමුණු තුල විවිධත්වය මවාගෙන අඩු ගානේ ද්වේතාවයක් මවාගෙන මේ දෙකේ අක්කලං කරනවා. මේ දෙකේ යහට මට පයින් පටන් ගන්න. මේ පටන් ගත්තත් අපි ඉන්නේ ආනාපානයේදී කියලා ලකුණ නම් ලැබෙනවා. නමුත් මේ මෙතන ඇතුළතත් මේක දෙකක් හදාන ඒ දෙකේ එහා පැත්ත මෙහා පැත්ත පහින බතියක් ගතියක් තියෙන එක අපිට අදාළ නැහැ කිව්වොත් ආනාපාන ඉදිරි ගමනට මේක ටිකක් බාධා කරනවා. ඒක නිසා ඒ පරිසම්පදා මාර්ග අටු පෙළේ සඳහන් කරන්නේ ඒ යෝගාවචරයාගේ සමත යෝගාවචරයාගේ අවධානය යොමු යුත්තේ ඒ කියතටයි. කියත එහෙම යන හැටි. ඒකෙන් අපි කියනවා ඉරණ දිහා බලන්න. නමුත් වරින් වර මේ කොටේට මොකද වෙන්නේ? ඊටේ දැති නිසා කොටේ කැපෙනවා, ඉරෙනවා, යටට ගෑවි ගෑවි යනවා, සද්ද නගනවා ආදි වගේ දේවල් හිතට සම්පූර්ණ නොදැනී යනවා නෙවෙයි. සමහරලාට හිත එයි අභිරමණය කරනවා සමහරලාට එහෙම යන කීයති අභිරමණය කරනවා ආන්නේ වගේ තමයි හුස්ම රැල්ලේ සමහර වෙලාවට හිත දිනවා සමහරලාට නාස්කාග්‍රේ හිතියන මේන මේ විදිහට වැඩක් වෙනවා නම් අඩු ගන්න පළු පැති දෙකක් තියෙන. ආනේ පැති එකෙන් මේ හිත භාවනාවේ හොඳයි කියන හිත වෙලාවේදී කොහොමද හිතලා තියෙන්නේ භාවනාවේ හොඳ නැහැ කියන හිත වෙලාවේ කොහොමද හිතලා තියෙන්නේ කියන එක සැලකිලිමත් වෙන්න නම් භාවනාව හොඳ නරක අනුව හිත නරක කරගන්න යනවා. ඒ නිසා මේ දීර්ඝ භාව වශයෙන් කෙටි භාව වශයෙන් බලාන යනකොට මෙන්න මේ කාරණාව යෝගාවචර කලින් දැනගෙන හිටියොත් Tamanට අමතර ලකුණක් අමතර කාරණාවක් දැනගැනීමේ ඍජු මාර්ගය මධ්‍යම මාර්ගය වෙන් කර ගන්න පුළුවන් අවුල් මාර්ගය පිටපොට යන මාර්ගය ඒක නිසා භමකාරේක හෝ භමකාරාන්ත වාසිකේ ඒ දීර්ඝ වශයෙන් කරනකොට දීර්ඝ වශයෙන් දැනගන්නේ යම්සේද ඒ වගේ මේ දැනගන්නා කාරණාව මෙන්න මේ කියන තාලෙට කියතේද හිත හිතින්නේ එහෙම නැත්නම් කොටේද හිත හිතින්නේ දැන් භවකාර උපමා ගත්තනම් ඒ යත්තට කැපිලා මතුවෙන දිගට යන යතු කුඩු සහිතව කැපෙන අවස්ථාවක්ද තියෙන්නේ එහෙම නැත්නම් යත්ත ලෙසලා යන අවස්ථාවක්ද කියන එක ඒ වඩුව දක්ෂන්න දැනගන්න පුළුවන්. මේව දැනගත්තේ නැත්නම් ඒ ලීය කවදාකවත් මට්ටම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වඩුව වරින් වර වරින් ආ ලීය උස උස කන ඇහැර කියලා බලනවා. බල බල දැනගන්න මෙන්න මේ හැටි උසයි, ඒ හැටි කැපෙනවා, තව කැපෙන්න ඕනේ. ආනේ උස උසතෙන් කැපෙනකොට යෝගාචරයාටත් දැනෙනවා වගේ සමහර මෙතෙක්කල් නොතිබිච්ච පුංචි පුංචි උස්තෙන් ඊට පස්සේ මතුවෙන්න පටන් ඉතලාම පෙළ ප්‍රධාන කොන්ද උසතන. ඒක කැපීගෙන කැපීනකට පුංචි පුංචි තිබුණේවත් කැපිලා සම්පූර්ණ රැල්ලට ඒක පීත්තපටියක් වාගේ ඒ යතු කුඩ මතුවෙනවා නම් අන්න සම්පූර්ණ ලීය අනහැත නොබැලුවත් දැන ගන්න පුළුවන්. ඒ වගේ තමයි යෝගාවචරය ආයේ දීර්ඝ කෙටි බව බලලා හොඳට හිත තැම්පත් වෙලා අරමුණේ හිත තියේදී හුස්ම රැල්ලේ හිත තියේදී මුලැමැදාක බලන අවස්ථාවේදී යත් තිබ්බතන ඉඳලා අවසාන දක්වා පීත්තපතියක් විදිහට ඒ යතු කුඩ මතුවෙනවා නම් එතකොට යෝගාවචරය දන්නවා වඩුවා දැනගත්තා වගේ ලිය මට්ටක් මුලැමැදාක කියන තුනේ හැපීම හෝ හුස්මේ ගොරෝසුකම් මොනවා වුණත් අවධානයේ අඩුපාඩුවක් නැතුව දිගට ගමන් කරනවා කියන එක දැක් ගන්න පුළුවන්. මේ තෙන්ට ගියාට පස්සේ තමයි හතරවෙනි අංකයට වැටෙන්නේ මෙන්න මේ தත්වයන් යටතේදී හිත තැම්පත් වෙන්න ආරම්භ කරනවා. පසම්බේති කියලා කියන්නේ හිත සංසුන් වෙන්න ආරින්න ඕනේ කියලා මෙතෙන් තමයි මේ <clears throat> යෝගාවචරයට වැටෙන්නේ. ඒක කාරණා දෙක තුනකින් ස්ථිර වෙනවා. කාරණා දෙක තුනකින් සාක්ෂි ලැබෙනවා මේ අවස්ථාවට මේ විදිහට කරගෙන යනකොට අර ඉස්සර කියාපු විදිහට ආනාපානයේ විශේ කම්මැලි භාවයක්, නීරස භාවයක්, අදිෂ්ඨාන ශක්තිය බිඳීමක් වෙන්නේ නැහැ. හොඳට කැපීගෙන බහින ගතියක් තේරෙන්න පටන් ගන්නවා. මේක සිද්ධ වෙන්නේ නැත්තම් අපි මෙතෙක් කියලා කතා කරේ සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන විදිහට සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ නැත්තම් අටුවාවේ පෙන්ලා දීලා තියෙනවා කාරණා හයක් ප්‍රධාන වශයෙන් යෝගාවචර ඉදිරිපත් කරගන්නවා. ඒ කාරණා හය අනුව තමන්ගේ භාවනාව වරදින්නේ, පැටලෙන්නේ, නොමග යන්නේ වැඩි වශයෙන් මෙන්න මේ කාරණාවෙන් කියලා තමන්ගේ චරිතයත් භාවනාවේදී හම්බෙන අත්දැකීමත් තමන්ටම අර්ථකථනයක් දී ගන්න පුළුවන්. ඒකෙදී මේවට කියන්නේ සමත භාවනා වශයෙන් බලනකොට ආනාපානේ මේවට කියන්නේ පරිපాంత ධර්මය. බාධක නැත්නම් මග හරස් කපන ධර්ම. ඉස්ලාම් පෙන්නන්නේ අතීතාන ධාවනං චිත්තා විකෝපාන පතිතා. මේ අතුආව. එහෙම නැත්නම් ආචාර්ය මතයක්. කැමැතිනම් ලං කරගන්න. භාවනා කරගෙන ඉන්නකොට ආනාපානයේ හිත පවතිනකොට හෝ වේවා ආනාපානයේ හිත සම්පූර්ණයෙන්ම කැඩිලා හෝ වේවා හිත නිතරම අතීතයේ වෙච්ච දේවල් අනුව ආශ්‍රය කරන්න පටන් ගන්නවා. එතකොට වික්ෂෝපයක් පහළ වෙනවා. කාරණා තුනකින් මේක යෝගාවචරයට අහු වෙනවා. එකක් තමයි භාවනා හරි නෑ කියලා තේරෙන්නේ. ආනාපානේ නෑ. ඊට පස්සේ නෑ කියලා වැඩේ අතාරින්න නැතුව මේ ආනාපානේ නැත්තම් මොකේද හිත තියෙන්නේ? ඕනේ එතකොට තේරෙනවා හිත වෙහෙසටපත් වෙනවා. හිත වික්ෂෝපයටපත් වෙලා, ඉච්ඡා බංගත්තට බලපත් වෙලා, පශ්චාත්තාපයටපත් වෙනවා. ඒක චෛසික ධර්ම. එහෙම නැත්නම් වෙන්න පුළුවන් හිත අතීතය ආශ්‍රය කරනවා. ඒසයි එක්ක භාවනා කැඩිලා, එක්ක අතීතය ආශ්‍රය කරනවා. එහෙම නැත්නම් හිත වික්ෂෝපයටපත් වුණා කියන මේ තුන එකට බැඳිලා උපදින ධර්ම තුනක්. මේ තුනෙන් එකක් හෝ අල්ලා ගන්න පුළුවන් වෙනවා යෝගාවචරයට බණ අහලා තියෙනවනම් ඒ බණ කාරණා මතක් වුණා. මේක තමයි හුඟ දෙනකොට වැඩියෙන්ම බාධා කරන දාන. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් අනාගත පටිකංගණං චිත්තං විකම්පිත. අද මට මෙහෙම වුණාට මම අනිත් දවසේ නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ. මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා අනාගත සැලසුම් વિશે හිත විසිරෙන්න පටන් අරගත්තොත් හිත කම්පණය වෙලා හිත තතු ආපු කුරුල්ලෝ ආගේ ඉගිලෙන්න පටන් ගන්නවා. විකම්පන භාවයටපත් වෙනවා. මේ එකම කාලමානයේ දෙපැත්ත. අතීතයට ගියොත් පශ්චාත්තාපයේ වික්ෂෝභය. අනාගතයේදී ගියොත් විකම්පිත භාවයේ උද්ධත භාවය. ඉතින් මේ එක ලකුණක් හෝ අල්ලගන්න අදිශී පරියන්කෙන් නැගිටින යෝගාවචනත් ලැබෙන්නේ මේ එන தත්ත්වෙට දිගින් දිගට දිගින් දිගට හිත යොදවන්න වෙනවා. හිත යෙදෙව්වොත් ඒ පුද්ගලිකව අත්දැකලා තියෙන දෙයක් ඒ කාරණාව දැනගත්ත පමණින්ම මගේ හිත පුරුද්දකට වගේ අතීතයට යනවා මගේ හිත බොහෝ විට පශ්චාත්තාපයට යනවා Tamanටම දෙස් දෙමින් මේ වික්ෂෝපයටපත් වෙනවා කියලා මේ කාරණාව දැනගත්ත පමණින්ම දුන්නක් අනිත් පැත්ත හැරුණා වගේ ආනාපානට ඇවිල්ලා හිත වැඩ. ඒ නිසා මේක නිකන් බලගත්තු මන්තරයක් වගේ දෙයක්. පළවෙනි සහ දෙවෙනි පරිපන්ත ධාරක. දෙවෙනි එක තමයි ආ දීනං චිත්තං කොසජ්ජානපත්ත. හිත සමහරලාවට ආරමුණ සියුම් නිසා හෝ මේ කියන විස්තර දැක් ගන්න බැරි නිසා හෝ ලෙඩ වෙච්ච බලුකුක්ෙක් ඔය මුල්ලකට හේතු වෙලා කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, පුරන්නේත් නැහැ, හපන්නේත් නැහැ පැත්තකට වෙනවා වගේ හිත ඔහේ දීන භාගයටපත් වෙන හැඟවි ගන්න. අනිත් ශ්‍රී ලංකන කුක්කොත් එක්ක ඉන්න කැමති නැහැ. ආන්නේ වගේ හිත ලීන භාවයටපත් වුණොත් ඒක වේලාවකින් ඔළුව ගසලා ගිහිල්ලා ඇඟත් ගැස්සিলা ඕන කොසජ්ජේ කියන මේ තීන මිද්දේ පැත්තට හිතවනවා. ඒ සතීන මිද්ද භාවය දැනගත්තොත් තේරුම් අරගන්න ඕනේ හිත ලීන භාවයටපත් වෙලා හිතේ තියෙන අර මෙනෙහි කරන ගති නැහැ. ප්‍රසන්නව අරමුණට මුහුණ දෙන ගතියක් නැහැ. ඔය බයපස්සව මුකුලිත වෙන පැත්තකට පත් වෙනවා. භාවනා කැඩිලා. අර වාගේම කාරණා තුනක් මේකේ දැනගන්න. එහෙම නැත්නම් අබිනතං චිත්තං ලීනං චිත්තං අනිත් එක තමයි හිත අරමුණේ දැඩි වල්ලන්න පටන් අරගත්තොත් අර කෝසජ්ජ වෙනුවට උද්දච්ච කුක්කුච්චටපත් වෙන හිත විසිරියක්පත් වෙනවා. ඒක හුඟක් වෙලාවට වෙන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා. දැන් ආනාපානිය හරි දැන් සම්පූර්ණම gediya piti මල්ලා ගන්න ඕනේ කියලා අර ක්‍රමානුකූලව 1 2 3 4 ක්‍රමයට නෙමෙයි බැසගන්නේ වහාම බහිඳ හදනවා. එතකොටත් හිත විචිප්ත භාවයටපත් වෙනවා. ඒකත් සමහර විටක චේතනාපූර්වකව සිදුවෙන නිසා අල්ලා ගන්න. ඒ වගේම තමයි අබිනතං චිත්තං රාගානුපත්ත. හොඳට ආනාපානයේ හිත හරියට කාන්දමට ඇදිලා යනවා වගේ අල්ලගෙන යනකොට ඒ අරමුණ વિશે දැන් මට හරි. අද භාවනා හොඳයි. ආලෝක පහළ වුණා. මට කයේ පහසුකම් පහළ පහළ වුණා. ආදී වශයෙන් අරමුණ පැත්තක තියලා ඒ මතුණා වූ හොඳ පැත්ත ගැන කල්පනා කරනකොට හිත ඉබේම ලෝභයේ දිහාවට රාගයේ දිහාවටපත් වෙලා අරමුණ ලිසලා. අපනතං චිත්තං පටිඝානපත්ත. එහෙම නැතුව අරමුණ අහුවෙන්නේ නැහැ. හරියට යත් ඇදීගෙන යනවා කැපෙන්නේ නැහැ. ආනාපානෙ සිදුවෙන බව දානවා හැපීම වැටෙන්නේ නැහැ. එතකොට මෝඩ වඩුව ආයුධත් එක්ක පොර බදනවා වගේ දමල ගහලා කේන්ති ගන්න. එතකොට ආනාපානෙ ටිකට යන්නේ. මේන මේ කරුණ ටික තේරුම් අරගත්තොත් ඒක හරියට කියන්න පුළුවන් අපේ මේ භාවනාව විශේෂයෙන්ම ආධුනිකයාගේ සමත භාවනාව වැටෙන්න තියෙන බොරු වලවල් 6යි තියෙන්නේ. මේ බොරු වලවල් 6 අතනයි මෙතනයි තියෙන්නේ කියලා දන්නවනම් අපිට පුළුවන් ඒවා පන්නගෙන මග අරවාගෙන යන්න. එහෙම නැත්නම් වැටුනොත් මීට පස්සේ ආයතනින් රැවටිච්ච වටේ දවල් නොවැටෙන්න කාරණා ගන්න පුළුවන්. හිතන්න නරකයි මේ 6ට වැටෙන්නේ නැතුව භාවනා කරපු යැත්තු හිටියයි කියලා. හුඟ දෙනෙක් වැටෙනවා. නමුත් මේක ධර්මතාවයක් වැඩ කර නැත්නම් මේ වර්ධිනවා කියන එක හරියනවා වර්ධිනවා කියන මේ මාර්ගයෙන් තමයි හැදෙන්නේ කියන එක මේ ථේරවාදයේ ප්‍රධාන මූලධර්මය. අපි කල්පනා කර ගන්න ඕනේ ඒ සරුවචනාතික මේ අවසාන සිතාත කුමාරෝත්පත්ති භවයේ නැත්නම් අවසාන භවයේ ಜಾති ස්මෘති ඥානයේ වශයෙන් නැත්නම් පෙර ඉඳලා කරගෙන ආපු නිශ්චය සම්පatti වශයෙන් හත් දවසක් යනකොට මේ ආනාපාන ධ්‍යාන පොදවන තරමට විශාල මේ පුරුද්දක්. සහජයෙන් පුරුදු ගතියක් ඇති වෙලා වක්මගුල් දවසේ ඒ දඹගහ මුල පා වෙවි වෙන්න පුළුවන් තරමට සිද්ධාර්ථ කුමාරයාට ශක්තිය තිබුණා. නමුත් මේ අත්දැකීම හිතුව වැරදි කියලා. මේ අත්දැකීම හිතුව Brahmacharya ජීවිතය ගත කරනකොට සුදුසු නෑයි කියලා. මේක හිතුව කාම ආසාවක් වගේ ආශ්‍රය මේ ආස්වාදයක් කියලා. ඒ නිසා සිද්ධාර්ථ තාපසතුමා මේක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා මේ අපි කරනවා වගේ නෙවෙයි මේට වඩා බොහෝම රූක්ෂ ප්‍රතිපත්ති. ඒකට කියනවා දුෂ්කර වාත කියලා. අවුරුදු 6ක් කරන කාලේ ආලෝක මාත්‍රයක්වත් දැක්කේ. ඒ ආලෝක මාත්‍රයක්වත් නොදක හිටියට කවදාකවත් මේ මම බුදු වෙන්න ඕනේ බුදු කරවනවා මම ඊතර වෙන්න ඕනේ මම නික්කත්ව ඊතර කරවනවා ආදී වශයෙන් බෝධිචිත්තේ නම් බිම තිබෙන්නේ. ඒකට කියන අවශ්‍යක්තිය බිම තිබෙන්නේ. නමුත් ආනාපානේ වගේ ඒ ප්‍රධාන අරමුණු දිගේ ඒ සම්‍යක් ප්‍රයත්නේ කෙරුවෙත් නැහැ. කෙරුවේ අත්කිලමතාන යෝග කාමසුකල්ලිකාන යෝග වගේ සම්පූර්ණ අන්ත දෙකට වැටලා ගත කර අවස්ථාවක්. නමුත් ඒ ඔක්කොම කෙරුවයි කියලා හිත පුස්කාලා කුණු වෙලා හදා ගන්න බැරි තත්ත්වයකටපත් උනේත් නැහැ. යම් දවසක බොමෙට අර හිඳගෙන පළඟ බැද මේ ආනාපානට හිත යෙදුවද හිත යොදපු දාසම හරියට කහ කෑල දෙකට ගැදුවා වගේ කොහාම ආනාපාන හිතේ. ඒක නිසා භාවනා කර කර ගිහිලා යෝගාවචරයේ හුඟක් වෙලාවට ඒ තමන්ගේම හිත කුණු වෙලා දැන් තියෙන්නේ. එහෙනම් මේක දැන් නරක වෙලා තියෙන එක හදන්න බෑ කියලා හිතෙන්නේ. මෙන්න මේ කියනා වූ පරිපන්ත ධර්මයක් දිගේ දිගටම හැමදාම වැටි වැටි කවදාකවත් ඒක අඳුනගන්නේ නැතුව ඒ දෙයට ද්වේෂ කරමි. ගත කරමි. යම් දවසක ඒ ද්වේෂයෙන් බලන දේ ඥාණයෙන් බලපු දවසේ අර සිද්ධාර්ථ කුමාර තාපසයට වුණා වගේ මේ ලොකු වෙනසක් ඇති කරනවා. ඒ නිසා මේ පරිපන්ත ධර්මයේ සජී අජීවී ධර්මයක් හෝ කාලකන්ණි ධර්මයක් හෝ නාස්තික ධර්මයක් වශයෙන් හිතන්න නරකයි. මේ පරිපන්ත ධර්ම හයේම හොඳ අත්දැකීමක් තියෙනවා නම් හොඳ කර්මස්ථානාචාරිවරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් වැඩෙන තැන චරිත ලක්ෂණ අනුව වෙනස් වෙනවා. පරිසරයේ ඊටුගුණ අනුව වෙනස් වෙනවා. ආහාර අනුව වෙනස් වෙනවා. ආශ්‍රය කරන පුද්ගලයා නම වෙනස් වෙනවා. නමුත් කොහම වුණත් දැනගැනීමේ පළවෙනිම අවස්ථාව ලැබෙන යෝගාවචරය. මේක තේරුම් ගත්තේ නැත්නම් ඒ හිත එකින් එකට එකින් එකට පැන පැන ගත කරන්න පටන් ගන්නවා. ඒ නිසා සමත යෝගාවචරයට මේ කාරණා 6 හරි ගිහිල්ලා එතෙන්දි තමයි ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. තමන්ම වැටිලා තමන් මේ වලින් ගොඩ එනවා දකින්නකොට ඒ යෝගාවචරයට ගොඩ ආවට පස්සේ ලොකු ප්‍රීතියක් එහෙම නැත්නම් ආත්ම සන්තුෂ්තියක් ඇති වෙන්න පටන් මේ ආත්ම සන්තුෂ්තිය ඒකාන්තයෙන්ම ඒ උපචාරාර්පණ සමාධිය සඳහා යෝනිසෝ මනසිකාරයට ආහාරයි. අර කියන පශ්චාත්තාප ගතිය අර කියන මේ ආනාපාන භාවනාව නැත්තම් වෙන මොකකින් හරි කමන්නේ මේ ගැටේ ගහ ගන්න ඕන කියලා ආනාපානී ආවට ගියාට කරලා තමන්ගේ ශ්‍රමණ ජීවිතේ වෙන දේවල් වලට යොමු කරන ගතිය තිබුණොත් ඒ ආනාපානයට නොසලකා හරියනවා. එතකොට ආනාපානයේ විශේෂ යෝයි කියන ප්‍රීති ප්‍රමෝද පහළ වෙනවා. ප්‍රීති ප්‍රමෝද අනිවාර්යයි. ඒ අනිවාර්ය වෙන්නේ ඉඳ ගන්නකොටම ආනාපානයේ මත වෙන ප්‍රීති ප්‍රමෝදයට වඩා ආනාපානය කරගෙන යනකොට වැටිලා වැටුණු බොරු වල මේකයි මේකේ ලකුණු මෙහෙමයි මේකෙන් ගොඩේට මෙහෙමයි කියලා කාරණා දැනගත්තොත් ආන්න ඊට පස්සේ ඇති වෙන ප්‍රීති ප්‍රමෝදය බොහොම බලවත්. බලවත් කියන්නේ Tamanටම අයිති දෙයක් වශයෙන් ඇති වෙනවා. අන්න එතකොට තමයි යෝගාවචරයට ඒ උපචාර අල්පනා අවස්ථාව වලට පැන ගන්න පුළුවන්. ඒ නිසා එතන ඒ සෑහෙන මේ කඩින් පරීක්ෂණ, ප්‍රගති පරීක්ෂණ රාශියක් සිදුවේ. මේ විදිහට පරිපන්ත ධර්මයේ හය අයින් කෙරුවොත් ඊගාවට යෝගාවචරයට ඒකත්ත භාවයේ ධර්මත්‍ත්‍ය අරුණේම හිත කොහොල්ල ගුලියක් කටුමැටි පිටියකට දමලා ගැව්වා වගේ අල්ලා හිතන ගතියකට මතුවෙනකොට එක්කෝ දානෝ සග්ගුප්පඨාණේ කත්තං සමත නිමිත්තුප්පඨාණේ කත්තං වයලක්කන අනුපඨාණේ කත්තං එහෙම නැත්නම් නිරෝධානුපඨාණේ කත්තං කියලා යෝගාවචරයගේ හැටි හැටියට ඒ ඒ කත්ත භාවය ප්‍රකට වෙනවා. තමන් ගෝක් පින්කම් කරලා දාන ආදී පින්කම් කරලා ඒ පින්කම් සතුටු ඒ පින්කමෙන් පන්නා වූ සතුට උනන්දු ඇති වෙන කෙනාට ආනාපානයත් හරිනකොට ඒ දාන නිමිත්තුපත්ඨාණේ කත්තන් කියන විදිහට තමන් මේ දීපු දාන දැකපු සීල කරපු සමත භාවනාවේ ප්‍රතිඵල මතු ආත්මේ ලැබෙනවට වඩා මේ දැන් දැන් ලැබුණා. ඒ අනුව බලනකොට දානයකින් මරණයන් මත්තේ ලැබෙනා වූ කුසල විපාක වලට වඩා මේ සමත භාවනාවේදී හරියට කාරණා එළඹුණොත් වහාම කල් නොයවා මේ විපාක දෙන භාවයේ දන්නකොට ඒ යෝගාවචරයට වැටහෙනවා දානෙට වඩා කොච්චරනම් සීලේ ප්‍රබලද බලවත්ද වහා කුසල් උපදවන විපාක උපදවන සුළුද සීලයටත් වඩා සමතේ කොච්චරනම් බලවත්ද මේ දැන් දැන් අපිට විපාක ලැබුණා කියලා අර හිත රෝමෝද්ගමණය වෙමින් ඔක්කඳ වෙමින් අර කලම්බවල දෙන ගතියක් එනවා ප්‍රීති ප්‍රමෝද සමහර යෝගාවචරයෝ අර වගේ තමන් කළා වූ දාන සීල කටයුතු වලට වඩා හරියට ගුරුරෙක් සපයාගෙන සප්පාය කරනු හොයලා දීලා සමතයේම දක්ෂ වෙලා කෙටි මාර්ගයේ ඒ සමත ප්‍රතිඵල නෙලා ගන්නකොට සමත නිමිත්ත උපට්ඨානීය කත්තම් කියනවා මේක සමත යෝග අවතරයට ලැබෙන විශේෂාංගයක්. ඉතින් මේකේ තියෙන පොඩි පරහ තමයි ඔය දාන ආදී කටයුතු වලින් ඇති වෙනා වූ දාන වෝසග්ගොප්පඨාණී කත්තන් කියන මිනිසයා කියන බණ දානියට බල. සීලයට බල. මේක මේක කරපු නිසා තමයි මට හරියි කියලා ඒක හුඟක් බර කරලා කියන කතාවක් කියනවා. ඒ වෙනුවට යම් කිසි කෙනෙක් හරියට නියම සමත ගුරුවරයෙක් හොයාගෙන මධ්‍යස්ථාන තත්ත්වය ඇති කරලා දීලා සමතයෙන් ඇති කරගත්තා නම් දවසින් දෙකෙන් ඒ සමත නිමිත්ත විශේෂ දක්ෂ භාවය නිසා ඒකාග්‍ර භාවයේ ඒ පුද්ගලයා අර දාන කතා සීල කතා වලින් නිවන් මාර්ගයේ කතා කරන කෙනා පිළිබඳව ටිකක් පහත් කරලා වගේ සලකලා ඊට වැඩි කෙටි ක්‍රමයක් තියෙනවා මෙන්න මේ ගුරුවරයාගේ මේ දන හොඳයි කියලා අර සමතයට නැඹුරු කරලා බණ කියන කතාවක් තියෙනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ බණ ඇහුවොත් එහෙම අර දානෝසග්ගුප්පට්ඨාන ඒකත්තං කියන චරිත ලකුණු ඇති යෝගාවචරයට ඒ ගුරුවරයා හරියන්නේ නැහැ. ඒ යෝගාවචක හරියන්නේ දාන කතා, සීල කතා සහිතව යන බණ කියලා ඒ අනුපදෙස් දෙන කෙනා. තව කෙනෙක් වය ලක්ෂණ උපට්ඨානේ කත්තම් කියන විදිහට මේ උපදින ආනාපානේ හැපීම බලලා ඉතින් නැත්නම් බිමීමේ හැකීම දිහා බලලා ඒ ධාතු ස්වභාවය විදි විදි යන ගතිය දැකලා ඒ මත උපදින්න පුළුවන් ඒකත් තාණයක් තියෙනවා. ඒක ඇති වෙච්ච කෙනාට අර දාන කතාවල් ලන්නෙත් නෑ සීල කතාවල් ලන්නේ. ඒ පුද්ගලට පුදුමාකාර නිකන් විදුලි තරංගයක් වදිනා වගේ ශක්තියක් ඇති වෙනවා මේ වය ලක්ෂණ උපත්ථානයේ කත්තේට අනුවත් බණ කියන කෙනා. නිරෝධපත්ථානයේ කියලා කියන අවසානයේ Taman ලබාගත් ආ වූ මාර්ගයක් හෝ ඵලයක් සහිත ඒ නිරෝධයට හිත දාලා ඒන් උපදින ඒකාග්‍රතාවය ඇති කෙනාට මේ ඔක්කොටම වැඩිය තේරෙනවා Taman මිලෝ වශයෙන් ලබාගත් ආ වූ සෝවාන් සකදාගාමි ආදී ඒ මාර්ගඵල ඵල ධර්ම විශේෂයෙන්ම ඒකට සමවැදීම අර ඔක්කොටම වැඩි ඉහළ බව. විඥාමේ ඒකත්ව භාවය ගත්තත් ඒ ඒකත්ව භාවයේ තියෙනවා මේ වාගේ විවිධ පැති. ඉතින් අර කලින් අපි කිය විදිහට ආනාපානෙ එන්නෙන් වරින් වර සිුම් වෙන තත්වයක් කියනවා. ආනාපානියේම ආනා මේ සමත විදර්ශනා වශයෙන් පැති දෙකක් තියෙනවා. ආනාපානට බැස ගන්නට ගොඩක් අවශ්‍ය කරන සප්පාය කරුණු තියෙනවා. ඒ මදිවට ඇහෙන බණෙත් මේ වාගේ බලනකොට ගුණ වෙනස්කම් ඇති කරනවා. මෙන්න මේ වාගේ සීමාකාරී සාධක රාශියක් නිසා තමයි මේ ආනාපාන භාවනාව හැමතෙම සාධාරණ වෙලා නැත්තේ. හැබැයි ධර්ම දේශනා අහනකොට ඒ වාගේම Taman අද පත් වෙලා ඉන தත්ත්වේ ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කෙනේ වගේ සුද්ධ කරනකොට ඒවා ඉක්මවන්න පුළුවන්. ඒකම වීම සඳහා කායනුපස්සනාව විතරක්ම මදි වෙන්නේ. චිත්තන පසන අවශ්‍ය කරනවා. තම මේ වේදනාන පසන අවශ්‍ය කරන ධම්මාන පසන අවශ්‍ය කරනවා. සර්වඥාන්සේ සඳහන් කරනවා අතරමං හන්දියක ඒ පැත්තේ ඉඳලා ආපු වාහනේ අතරමං හන්දිය නතරගෙන වේගෙන් එළිම ඉස්සරහ තියෙන මාර්ගයෙන් දිගට කඩාගෙන යනවනම් අනික හරස් මාර්ගයෙන් එනේ වාහනත් ඒ වාගේම ඒ හතරමං හන්දිය කඩාගෙන පහු කරගෙන ටිකටෝ මිශ්‍රාර තියෙන මාර්ගය හරහා යනවනම් කවදාවත් හතරමං හන්දියේ මැද දූවිලි නම් ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. එහෙම නැත්නම් අපි දන්නවා මේ එක් කරත්ත රෝදේ යනකොට එක මං හන්දි නැත්නම් ඒකේ හරියට කරත්ත වලේ කැපිලා පල්ලයට බහැලා දෙපැත්තේ දූවිලි කඳු දෙකක් එකතු වෙනවා කාණුවක් වගේ. මේකද කියනවා ඒක ඇබ්බැහිය. Taman යන පාරෙමයි යන්නේ කවදාකවත් අනිත් ඒවා යන්නේ නැහැ. නිසා දෙපැත්තේ ඒ කුණු එකතු වෙලා තියෙනවා. මෙන්න මේ පාර කරත්ත පාර මේ දෙපැත්තේ තියෙන කුණු දූවිලි ටික කියලා පේනවා. හතරනම් හන්දිය අන්න එහෙම වෙන්න ඉඩයක් නැහැ. කඩාගෙන යනවා. ඒ නිසා ආනාපාන සති භාවනාවෙම නිවන සම්පූර්ණයෙන් විස්තර කරන විචිත්‍ර විස්තර කරන හරුවත්යන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී වාගේ නෙමෙයි ආනාපානේ පර්ව හතරේව හතරක් වෙනවා. ඒ හතරේව හතරක් වෙන්නකොට ආනාපානෙ දැන් අපි සඳහන් කරපු විදිහට ආනාපානෙ තුලම සංසිඳීම පෙන්වීමෙන් පළවෙනි චතුක්කය පළවෙනි පාරේ හමාර කරලා ඔය ගිරිමානන්ද සූත්‍රය අපි ඔය අටවක දවසට සාකච්ඡා සජ්ජායනා කරනවා ඒකේ පෙන්නනවා එහෙම නැත්නම් සංවිතනිකායේ තව සූත්‍ර දෙකක් විතර තියෙනවා. ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඒ සූත්‍ර වල සඳහන් කරනවා මේ 16 ආකාර 16 ආස්වාද ප්‍රසආසයෙන් දෙකට කඩුවා 32 ආකාරයි. ඒකෙදී අර යම් ආකාරයට පළවෙනි චතුස්කය අර සම්පූර්ණ කරපු කෙනාට ඊගාට පෙන්වන්නේ පීතිපටි සංවේදී කියලා. අර අතීතයේ හිත දුවනවා නම් අල්ලා ගත්තා. අනාගතයේ හිත දුවලා කැළඹෙනවා නම් ඒකත් අල්ලා ගත්තා. නීතිමත් භාවයටපත් වෙලා හිත වෙනවා නම් ඒක නීවරණයක් නරක දෙයක් කියලා ඒකත් අල්ලා ගත්තා. නැත්නම් හිත ඕනකට වැඩිය උද්දත භාවයටපත් වෙනවා නම් ඒකත් දැකලා අල්ලා ගත්තා. අරමුණට ඕනට වැඩිය නතු වෙන භවයට එනවනම් ඒකත් අල්ලගත්තා. අරමුණ කිපිලා අරමුණ පැත්තකට දාලා හිත වික්ෂිප්ත වෙන ගතියන අල්ලගත්තා. මේන්න මේ අල්ලගන්නකොට එක්කෝ අර දානවෝසක් උප ဋ ාණය හෝ සමත නිමිති උප ဋ ාණය කියන එක උප ဋ ාණයකින් මනාවකට පෙළඹීමකින් අන්න ඒකාග්‍රතාවය ඇති වෙනවා. ආනේ ඒකාග්‍රතාවය ඇති වෙනකොට අඩු වෙන්න පටන් ගන්නවා. මෙනේ නොකලත් අරමුණ කුරුද්දේ ආනාපානෙ හිටිනවා. මේ හිතනකොට මේ සංසාරයක් කල් මිතර කල් ආනාපානෙ හිතපවතිවා කියලා කරගෙන ගිය ව්‍යාපාරේ ඉබේම කුංචි උපකත්තමකින් නෙවෙයි කුංචි ප්‍රයත්නයකින් නෙවෙයි විශාල ප්‍රයත්නයක් පස්සේ ඉබේ වෙනකොට ලොකු ප්‍රීතියක් පහළ වෙනවා කයි ව්‍යාපාර අභ්‍යාපාර භාවය ව්‍යාපාර නැතිකම් මෙනෙහි කරමින් හිත යෙදවීමක් අවශ්‍ය නැහැ නිකන් පුරුද්දට වගේ යන්න පටන් මේකට කියනවා කය වශයෙන් ඇති වෙනා වූ ප්‍රීතිය මේ ප්‍රීතිය නිසා යෝගාවචරයට පුළුවන් ටිකක් කන්ද අකුරට නැගලා සුවාසයක් අරින්නා වගේ ඔය යන්න අරින්න ඉතිතිය. ආනේ වෙනකොට ආනාපානයේ ඇත්තා වූ ඒ සුඛ භාවය. සුන්දර භාවයේ ප්‍රීති සුඛ වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. මේ දෙකම තාම අතිපට්ඨාන සූත්‍රේ නම් සාකච්ඡා නොකරපු වේදනාන පස්සරාට වැඩේ. මේ වේදනාව පිළිබඳව සංනිවේදනයේ යෝගාචරයක් නැත්නම් කවදාකවත් බෑ ආනාපානෙන් උපචාර සමාධිය, කර්තනා සමාධිය, කාලෝක නිමිත්තක් පහළ වෙන විදිහකට කියනවා නම් මේ සමිත භාවනාවේ නමුත් රූප කර රූප කලාප රූප පැත්ත අල්ලාගෙන යන වාතයේ ඉහළ පහළ යෑම හුස්මේ හැපීම ආදී වශයෙන් ඕලාරික ක්‍රමයන් ගෙවාදමෙන් ගෙවාදාමි යනකොට ඒ ගෙවෙන ප්‍රමාණයට සාපේක්ෂව නාම ධර්ම කොටසක් මත වෙනවා බොහොම ප්‍රීතිසුඛ සහිතයි අන්නේ නාම ධර්ම વિશેයි රස වින්දනයක් ලබන්න බැරි නම් අඳුනාගත්තේ නැත්නම් ඒක ගමනට බාධායි. ඒක මේ කාම සැපයක් නෙවෙයි. ඒකේ භාවනාවේ නිසි යදවම නිසා ඇති වෙන දෙයක්. ඒ නිසා මේ රූප ධර්ම ගෙවිලා යන මට්ටමට මතුවෙනා වූ නාම ධර්ම පිළිබඳව යෝගාවචරයේ දැනුවත්කමක් තියෙන්න ඕන හැබැයි ඒක ඉල්ලලා ගන්න බෑ. ඒක මතුවෙනකොට මේ ආනාපානයේ විදෙයි කිසි වෙලාවද වෙනදා වගේ ලොකු යදවුමක් මෙහෙවුමක් නැතුව ඉබේ සිද්ධ වෙන ගතියක් තියෙනවා. ඒ නිසා කය බොහොම ප්‍රීතියටපත් වෙලා තියෙනවා ප්‍රමෝදයටපත් වෙලා තියෙනවා ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා හිත සුඛයටපත් වෙලා තියෙනවා ප්‍රසාදේ පහළ වෙනවා ආදි වශයෙන් ඒ වේදනාව පිළිබඳව දැනුවත්කම නැත්නම් අර කලින් කිය වගේ මුත්තස්සතිස්ස අසම්පජානස්ස නාහම්බික වේ ආනාපාන සතිය වඩා මේ මේ මතුවෙන දේවල් පිළිබඳව දැනුමක් සංවේදී භාවයක් නැත්නම් ඔහුට එහා පැත්තට ය아가න්න බැරි වෙනවා. ඒ වගේ පුද්ගලයෙකුට කියන්න තියෙන්නේ අර පරණ තාලෙට තොටුපළට ගිහිල්ලා ඔරුවට කොට වෙන්න හදන පුද්ගලයා ඒ තොටුවේ තියෙන කණුව අල්ලාගෙන එක පයක් ඔරුවේ තියෙන. ඔරුවේ තිබ්බාම ඔරුවේ තිබ්බ පය හෙල්ලෙන නිසා ඒ වගේ කණුවත් අර ගොඩබිම තිබ්බ පයවත් උස්සන්න බයයි. ඒ මොකද තිබ්බ පය තාම හෙල වෙන සුළුයි. අර පොළොව වගේ ශක්තිමත් නැහැ. ඉතින් ඒ නිසා තොටියා කියනවා ඉක්මන් වෙලා කොට වෙන්නේ කියලා ඉන්නේ අනික් කට ඉර දෙන්න. නමුත් බැරි වෙලා හරි මේ මිනිස්සයා කොට බිම තියෙන පය ඔරුවේ තියාගත්තොත් අර කණුව හල්ලෙන් අයියෙන් බදා ගන්නවා. ඒ මොකද ඒ කණුව හයයි ඔරුව වතුරේ තියෙන්නේ. එහෙම නැත්නම් බිම දිගේ වේගයෙන් දුවන ආචානයක් ඒකේ තතු වල හැඩය වෙනස් කරපුවාම ගුවන්ගත වෙන්න පටන් වෙනකොට ඕන බඩපපුව දන්න පටන් ගන්නවා සමානට වමන යනවා සමානට සෙම්පිච් කිපෙනවා ප්‍රෙෂර් ඒකට අර තීරණා දැන් ගොඩ බිම නෙවෙයි දැන් දුවන්නේ දැන් වෙන මාති වෙනමම සමතුලිතතාවකට යන්න හදා. ආන්නේ වගේ තමයි මේ රූප ධර්ම ගෙවාගෙන නාම ධර්ම දිහාට යනකොට භාවනා තියෙන වටිනා දේ තමයි මේවා සාපේක්ෂව සිද්ධ වෙන්නේ රූප ධර්ම ගෙවෙන ප්‍රමාණයටයි නාම ධර්ම මත වෙන්නේ. නමුත් ඒකට සාතර බව නැත්තම් ඒ බුද්ධිලාට නිකන් වක්කාර ගති පහළ වෙනවා. ආපහු හැරෙන ගතියක් කියනවා. අර දාන්න පුරුදු ගොරෝසු දේ හොඳයි. මේ නොදන්නා සුවිම් සූක්ෂම භාවයට යන්න බෑ. මොකද මේක එච්චර බාධා වෙන්නේ නැත්තේ. මොකද දවස් දහස්වර දවස් ගණන් මේක කරමින් කරමින් කරමින් ඉන්නකොට හිත මේකට උරු වෙනවා. හැබැයි උරු වෙනකොට හොඳට ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනා අතර ධර්ම විචය හොඳට වැඩ කරනවා. ආනේ වැඩ කරනවා නම් ඒ වෙලාවට යෝගාචරයට තේරෙනවා මේ පීති ප්‍රසාද ප්‍රමුඛ සුඛ පහළ වෙන වේදනානුපස්සනාවට යනකොට නීවරණ ධර්ම පලාතකවත් නැහැ කියන්නේ. වෙන විදිහට කියනවනම් චිත්තානුපස්සනාවට ඕන කරන නැත්නම් චිත්තානුපස්සනාවේ ලැබෙන ආනිසංස දැන් සෑහෙන ප්‍රදේශයක් Taman තුල මේ භාවනාවේ මේ මට්ටමේ තියෙනව නේද කියලා චිත්තානුපස්සනාව පිළිබඳ නීවරණයන්ගේ බහැර භාවයේ ලොකු හයියක් පාඩපත් වෙනවා. නීවරණ ආවත් ඉතිවිලි වතේ එහෙම නැත්නම් සාධ්‍යයක් ඇවිල්ලා කෙලින් තියාම වාසේ නැත්නම් වේදනාවක් ඇවිල්ලා කයේ ඒකට නුරුස්නා ගති වශයෙන් ඒක පිහලා දාපු ගමන් අයින් වෙච්ච ගමන් නැවතත් කීකරු ඇවිල්ලා ආනාපානට වැටෙන බව තේරෙනවා. ඒ නිසා මේ වෙලාවට යෝගාවචරයා අර වේදනාවට විපස්සනා යෝගාවචරයක් වශයෙන් මෙනෙහි කරන්න යන්නේ මේ වේදනාව අයින් කරලා නැත්නම් ඉරියව් පොඩක් වෙනස් කරලා දීලා හෝ නැවතත් ඉක්මනින් කීකරු ආනාපාන තැම්පත් කරගන්න. සාධ නැති තැනකට යන්න. හිතවිලි නොවන තාලට කටයුතු කරනවා. ආන්නේ විදිහට යනකොට හිත චිත්තානුපස්සනාව ජයග්‍රහණය කරනවා. ඒ ඒ අනුව කියොත් තමයි ඒ යෝගාවචර ධර්මානුපස්සනාවට වැඩනවා. වගේ සමත යෝගාවචරයගේ උනත් අර කාමාවචර ලෝකේ ඉක්මවලා රූපාවචර ලෝකයට බොහෝම ආරක්ෂාකාරී විදිහට tempat භාවයක් කරගන්න පුළුවන්. මේ ක්‍රියාවලියේ අපි මේ විස්තර කරපු සමත යෝගාචරය ක්‍රියාවලියේ හැම සම්දිස්ථානයකදීම විපස්සනාට හරවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රය බලනකොට පේනවා සර්වඥාන්සේ මුලින්ම හැකිතාක් දුරට සමතය සුද්ධ සමතය ඇති කරගෙන සමතේ උපරීමයට ගිහිලා තමයි විපස්සනාට යෑම ප්‍රඥා ගෝචර උපදේශයක් වශයෙන් සලසලා දෙන්නේ. ඒක එහෙමමයි. නමුත් යම් විදියකට යෝගාවචරයට ආනාපාන දිගේ හොඳට සංසිඳිගෙන යනවා වර එක ආලෝක වර එක කයේ පහසුකම් ආදී වැටෙනවා. නමුත් ඉස්සරහට යආ ගන්න බැරි නම් මේ தત્ත්වය සමතේ වශයෙන් හැමදාම එතෙන් ගිහිල්ලා අන්නේ தત્ත්වයේදී Tamanට බාධා කරන පරිපන්ත ධර්ම හොඳට තේරුම් ගනේ වෙලාදී කොහොමට හේතු වෙන්නේ අතීතයේ හිත යන ගතිය ඉත අනාගතයේ හිත යන ගතිය එතන මේ අරමුණ නුරුස්නා ගතිය ආදි වශයෙන් කාරණාව තේරුම් අරගන්න පුළුවන් නම් ඊට පස්සේ පුළුවන් එතන විපස්සනා කරන්න. ප්‍රශස්තම ක්‍රමී නොඋනට කාරණාව හරියට විස්තර කළ දෙන්න පුළුවන් නම් එතනින් පුළුවන් විපස්සනා ධාරාව. හැබැයි යෝගාවචරයා ගේ අත් මතය කොහොම වුණත් කර්මස්ථානාචාරවලට වඩා ආරක්ෂාකාරී උපදේශය වෙන්නේ හැකි තාක් දුරට යෝගාචරයේ සමත අධ්‍යක්ීම් උපරිමේ ළඟා දීලා ළඟා කරලා දීලා ඒ මතින් විපස්සනාවට හරවනවා. ඒ වගේම තමයි උදේ විපස්සනා කරනව හවස සමතේ කරනවා වගේ උපක්‍රම සාර්ථක වෙනවා. ගෝකල්ලා හොද හොද මඩේ දානවා වගේ වැඩ. ඒ නිසා පුළුවන් තරම් දුරට ඒ සමත ක්‍රමය සමතෙන් පරිචය ලක්ෂකම මේරිචකමක් අරන් දීලා විපස්සනාට හරව ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට අර සමත භාවනා විදර්ශනා භාවනා දෙක අතර ගැටුම අඩු කරන්නට ආනාපානේ හොඳ වේදිකාවක්. ওই වේදිකාවේ දක්ෂම රංගපාව කෙනෙක් විදිහට තමයි මම දකින්නේ අපේ අපවත් වෙච්චි මාතර පිටි ඥානාරාම ස්වාමීන් උන්වහන්සේ මේවා පිළිබඳව පරිසම්පදා මාර්ගයත් ඒ වාගේම අටුවා කතාවලත් තියෙන දේවල් හොඳට විසදව බලලා පෙන්ලා දීලා තියෙනවා මේ සෑම ස්ථානයක සමාන ශක්තියක් තියෙනවා සමතේ ඇති කරන්නත් විපස්සනායට අද ශාසනයේට දැන් මේ යන කාලේ මේ අපි ඉන්න රටේ අපේ යුගයට බලනකොට ඒ සමතමය වශයෙන් දර්ශීය චරිතයක් ගෙනියන්න දර්ශීය මහානකමක් ඒ දාර්ශනික යෝගාචර ජීවිතයක් ගත කරන්නට ඒ සමතේ ලොකු සැකයක්. ඒක නිසා ඒ සම්ප්‍රදායන කූල තේරවාදී ගත කරන ඇත්තෝ ඒ සමතේට ගරු කරන ගතිය ඒක බොහෝම සලසුනා ගතියක් වශයෙන් අපි සලකනවා. නමුත් යෝගාචරයා ගොඩේම වශයෙන් ඒක ඒ තරමෙම නැති වුණත් පෙන්වන ලකුණු එනනම් පෙන්වන නිමිති හොඳට තේරුම් අරගෙන කෙනෙකුට ඒ අතරවාර විපස්සනාට හරවලා නැවතත් පස්සේ ආය සමතේට දාලා හෝ නොදා හෝ ගෙන යන පුළුවන් සම්පූර්ණ ශක්ති ප්‍රමාණයක් මේ සතිපට්ඨාන භාවනාවේ හෝ මේ ථේරවාද භාවනාවේ නෑ කියන්නේ. ඒක නිසායි මුල ඉඳලා අවස්ථා කීපයකදී මතක් කරන්න මම යෙදුනේ මේ භාවනා කරනකොට කරුණා කරලා කවදාකවත් Taman ලැබෙන අත්දැකීම් විනිශ්චය කරන්න යන්න එපා. ඒ විනිශ්චය කෙරුවොත් මේ පරිය අවසානයේ දක්වන විදිහට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වේරති බහිද්ධා වා කායේ කායානුපස්සී වේරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී වේරති කියලා මේ වැඩේ මේ ආනාපාන භාවනාවේ බාහිර දෙයක් විදිහට පරතෝ බැල්මෙන් සලකලා කරන්න පුළුවන් විපස්සනා හිතක් හෝ භාවනා හිතක් පහළ වෙන්නේ මේක මගේ මට හරි ගියා මට මට හරි ගියේ මට වැරදුනේ ආදි වශයෙන් අර දේවල් ඔක්කොම මේ ආත්ම සංඥා පරවශව බාර ගන්න ගත්තොත් නැවත නැවත මඩේ ගිලෙන්න පටන් ගන්නවා. නිසා අත්දැකීම අත්දැකීමක් වශයෙන් ගත්තොත් ඒක බොහොම වටිනවා. ඒක බොහොම සජීවි. නමුත් යෝගාවචරයන්ගේ තියෙන ආධුනික යෝගාවචරයන්ගේ තියෙන අර අනුශේ කෙලස් ධර්ම නිසා බොහෝ විට මේ අත්දැකීම වර්ධ කරනවා. ඒක වුණා හොඳයි වුණා නරකයි දැන් වැරදිලා දැන් හරි ගිහිල්ලා කියලා. ඉතින් ඒ නිසා අර ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවලදී ඒ යෝගාවචරය ආදවත නැතත් පසුබාහන කෙනෙක් වෙනවා නම් අර සක්කෝ ගතිය නැති, හැකි සංඥාව නැති, මොට වෙච්චි මුක්තස්සති ගතියටපත් වෙනවා. තමන්ගේ අතීතේ හරියට විස්තර කරන්න පුළුවන් වෙනවා නම් ඒ යෝගාවචරයට අතිස්සති ගතිය, සුපතිත්ථිත සති ක්‍රමක්‍රමයෙන් ඇති වෙන. ඇත්තටම අපි නිසනවණේකට වගේ භාවනා මධ්‍යස්ථානට ආවේ ඒ වගේ අපේ ඇති අඩුපාඩුකම් හංගන්න වෙනවා. අඩුපාඩුකම් මතුවීම බොහොම වටිනවා. ඒ මතුවෙච්ච අඩුපාඩුකම මේ තාලෙම කියා ගන්න පුළුවන් නම් ඒක මේ Tamanට කරගන්න වැඩක් විතරක් නෙවෙයි සාසනෙට කරන වැඩක් වශයෙන් කල්පනා කරලා අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ එකක්වත් පෙර කළ කර්ම වල හැටියට ඉබේ දිගෑරෙන තත්ත්වයක් මේ කියන්නේ. ප්‍රයෝගනාන අවශ්‍යයි. ධර්ම කොටස අවශ්‍යයි. සාකච්ඡා අවශ්‍යයි. ඒ සාකච්ඡාල දෙපාර්ශ්වයට සම සම අධ්‍යක්ෂීන් සම සම බරපතලකම් ඇති වුණොත් මේ ගමනේ හැම චිත්තක්ෂණයෙම නාම භාවයක් ඒ නිසා ආනාපාන සති භාවනාවේදී විස්තර කළ යුතු ගත යුතු පැති සහ හල යුතු පැති කෙනක විශාල මාතෘකාවක්. අද අපි මේ පැයකට ගන්න පුළුවන් ප්‍රමාණයේ කොටස් ටිකක් ඉදිරිපත් කරගත්තී. ඒ අනුව හොඳටම තේරෙනවා ආනාපාන සති පරිවේට පස්සේ සරුවචන් වහන්සේ පැහැදිලිවම මේ ඇතුළත බාහිර වශයෙන් මේ දෙක සංසන්දනය කරලා අජත්ත බහිද්දා සම කරලා බලන්න උගන්වනවා. ඇතිවීම නැතිවීම වශයෙන් උගන්ලා ඇතිවීම නැතිවීම දෙකම උගන්වන්න පටන් ගන්නවා වෙන විදිහකට කියනවා නම් මේ ආනාපානීයම නිවන් දකින්න තැන දක්වාම පරිවේ සම්පූර්ණ. ඒ වෙනසෙන් අපි දැනගන්න ඕනේ මේකේ සමත විදර්ශනා දෙකම තිබිය යුතුයි. ඒ දෙකෙන් එන දේ තමන්ගේ චරිත ලක්ෂණ නිශ්චය සම්පත් වල හැටියට අනුව විග්‍රහ කිරීමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා යෝගාවචර වාක්‍යයට වැඩිය ඒ වගකීම වැටෙන්නේ කර්මස්ථානාචාරවරයේ පැත්තට. යෝගාවචරය නිසා තමන්ට ඇති අත්දැකීම් ඇති අත්දැකීම් විස්තර කරලා දෙන්න ලොකු කැපවීමක් කරන්න ඕනේ. සර්වඥාන්තර තේරෙනවා මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ තියෙන දේ කියන එකයි කියලා ලොකු යටහත් පහත් භාවයක් මේකට අපි කියන්නේ ධර්ම ගෞරවයක් කියලා ඒ ධර්ම ගෞරවයෙන් කටයුතු කරනවා නම් මෙලෝ වශයෙන් ඔය කියන ප්‍රචාරාත්මක සමාධි හෝ මාර්ගඵල නැත්නම් අපේ පාරමිතාවල අඩුපාඩුව මේකයි. මම කල යුත්තේ මේකයි කියලා පැහැදිලි අන්නාඩි කියන බැලුව වගේ ප්‍රතිවේශාවක් මේක සිද්ධ වෙනවා. ඉතින් සියලු දෙනාටම මේ ධර්ම කොටසත් හොඳ තමන්ගේම පිළිමිව බලා ගන්නට හොඳ ධර්ම ආදාසයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම කොටසින් මෙතන සමාප්ත. එත්තාවතාජම් මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං කබ්බේ දේවානුමෝදන්තු එත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බදම් ආකාදත්තා ච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං සංඝෝ